අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මතක් කරනවා ඊයේ අපි කල්තව ප්‍රශ්න පහක් තියෙනවා අපි ඒකෙන් පටන් අරගනිමු ඒ අනුව ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කරලා දෙන විදිහට අපි ඉල්ලා සිටිමු නායකත්වයෙන් වැඩමුණු නායකත්වයෙන් අවසරයි ස්වාමින් වහන්ස ඊයේ ප්‍රශ්න පහට අමතරව අද ප්‍රශ්න 13ක් තියෙනවා එක ප්‍රශ්නයක් භාවනා ධර්මදේශනාව සම්බන්ධව අනිත් ඒවා කමඨහන් සම්බන්ධව හොඳයි අවසරයි පින්වත් ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ආස්වාසය හා ප්‍රස්වාසය අරමුණු කළෙමි ආස්වාසයේ නාසයේ මැද කොටසට සිසිල්ව දැනුනි ප්‍රස්වාසයේ ඊතරම් ප්‍රකට නොවිය. එහෙත් උණුසුම පිටවන බව දැනිනි. සමහර අවස්ථාවලදී දීර්ඝවත් සමහර විට කෙටිවත් ආස්වාස ප්‍රස්වාසයේ දැනිනි. දෙක ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කරන විට වරහන් ඇතුලේ විනාඩි 3ක් පමණ සිත වෙනත් දේවල් වලට ඇදී ගියේය. නැවතත් ෂණිකව සිත කර්මස්ථානයේ පිහිටයි. මෙය නිතර සිදුවේ. සමහර විට හුස්ම සියුම්ම යයි. ඒ සමගම නොදැනීම නින්දට පැමිණේ. ටික වේලාවකදී නැවත කර්මස්ථානයට පැමිණේ. සමහර විටකදී නින්දෙන් පසු ඉබේම කර්මස්ථානයට නොපැමිණේ. ආයාසෙන් එයට නැවත යා යුතුය. තුන වේදනාවෙන් බාහිර වේදනාවන් බාහිර ශබ්ද ආදී දැනුණ විට එය මෙනෙහි කර ඉවත් කෙරෙමි. බොහෝ ශාරීරික වේදනාවන් යටපත් කරගත හැකි විය. සක්මන් භාවනාව. පාදයේ ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙසට වම දකුණ වශයෙන් අරමුණු කෙලෙමි. ගෙන යාමේදී වාතයේ සැහැල්ලු බවත්, පොළවේ වදින විට රළු බවත් දැනිනි. සිත විසිරී යන අවස්ථා ඊතා අල්ප විය. ගරු ස්වාමින් වහන්සේ සුදුසු උපදේශක් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඒ <clears throat> පරයන්ක භාවනා විස්තරයේ අවසානයේට සඳහන් කරලා තිනවා කායික වේදනා සද්ද නිසා පිට යන ඒවා මෙනෙහි කරපුවාම අයින් වෙනවා කියලා. එහෙම නැත්නම් ඉක්මනට ඉවත් වෙන කතාවක්. ඉතින් ඒකෙදි පුළුවන් වෙයි මේ වගේ මට්ටමට ආවට පස්සේ මෙනෙහි නොකරම අයින් කරන්න. ඒවා මෙනෙහි කරනවායි කියලා කියන්නේ ඒවට ආරාධනා කරනවා වගේ. මෙනෙහි කරන්ඩ බාධාවක් වෙනවා නම් විතරක්. එහෙම නැත්නම් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. තියෙන බව දැනගන්න ඇවිල්ලා ගියා එච්චරයි. එතනින් ගියාම තුම් පොලක සඳහන් කරනවා <coughs> පරියක බාහන වාර්තාවේ හිත නැවත අරමුණට ආවා කියලා එක පොලක විතරක් කියනවා. අරමුණට ගන්නකොට නිින්දෙන් පස්සේ වෙහෙස කරගතියක් තියෙනවා. ආයාස කරගතියක් තියෙනවා. නමුත් එක පොලකවත් සඳහන් කරන්නේ ආපහු ආපු බව අරමුණට ආවව මුකින්ද සහතික කරන්න කියලා. ඒකත් ඇතුල් කරන්න ඒකට ආතනෙට අවිල තියෙන තේ ඒක ඇතුල් කරන්න හරි ලේසියි. ඒ වගේම සක්මන් භාවනාදී ගොඩක් හිතවිලි අඩු තත්වයකට ඇවිල්ලා තියෙන බව පේන්න තියෙනවා. ඉතින් ඒ තත්වය ආපුවාම දැනගන්න ඕනේ සක්මන ලෝහාන්තරම් වෙලා එක දිගට කරගන්න බාධා නැති වෙලාවේ එහෙම නැත්නම් කරන කරන පියවරේ ලෝහාන්තරම් විස්තර මුළු පහෙන් බිම තියනවාද විලුඹෙන්න පටන් අරගන්නේ ඇඟිලිද බර කොහෙන්ද පිටපැත්තෙන් යන්නේ අතුල් පැත්තෙන් යන්නේ নানা ප්‍රකාර විදියට තොරතුරු ඇතුල් කරන්න. බලේ තොරතුරු ඇතුල් කරන්න කරන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. තොරතුරු ඇතුල් කරන්න කරන්න චිත්ත ශක්තිය වැඩෙනවා. තොරතුරු ඇතුල් කරන්න කරන්න දවසින් දවස ගැම්ම වැඩි වෙනවා. එනිසා තොරතුරු දැකලා ගත්තේ නැත්නම් ඊළඟ හැරුවාට මැනික් කරන්න දන්නේ නැති කෙනෙක් වගේ වෙනවා. මේ උත්සාහය සාර්ථකයි. නිසා තවදුරටත් මේ වගේ වාර්තා සපයන්න පුළුවන් තරම් තොරතුරු ඇතුල් කරන්න කියලා අපි යමු ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ මම මීට ප්‍රථම ගුරු ඇසුරකින් තොරව ආනාපාන භාවනාව සහ පිම්බීම හැකිලිම භාවනාව කර ඇත. වරහන් ඇතුලේ ක්‍රමවත්ව නොවේ. ඊයේ දිනේ පිම්බීම හැකිලිම ප්‍රකට වූ අතර අද දිනේ ප්‍රකට වූයේ ආනාපාන සතියයි. නමුත් විටින් විට පිම්බීම හැකිලිම වෙතද සිත ගියේය. ආනාපාන සතියේදී ආස්වාසය නාසග්‍රේ වැඩි එන හැටි දැනුනේ. මෙය විටක එක් නාස්පුඩුවකද තව විටක නාස්පුඩු දෙකෙහිමද දැනිනි. ප්‍රස්වාසයේදී එය නාස අග්‍රේ අග්‍රේයික් හැපීමක් බොහෝ විට නොදැනුණු නමුත් ආස්වාසයට වඩා උණුසුම්ම නාස්පුඩු දෙක මගින් එළියට යන බව හොඳින් දැනිනි. එමෙන්ම ආස්වාස වේගයට වඩා ප්‍රස්වාස වේගය වැඩි බව දැනිනි. පර්යංකයේදී විටින් විට හිත මූල කර්මස්ථානයෙන් පිට ගිය අතර එය වැටහුණු පසු නැවත මූල කර්මස්ථානය වෙත යොමු වුනේමි. මූල කර්මස්ථානයට නැවත යොමු වූ බව වැටහුනේ ආස්වාසයේදී නාස නාසාග්‍රේ ඇතු සිසිල් බවෙනි. පර්යංකයේදී පිටෙහි අධික වේදනාවක් දැනෙන අතර වේදනාවක් ලෙස මෙනෙහි කළද එය අඩු නො වූ අතර එබැවින් වේදනාව තිබියදීම නැවත ආනාපානය වෙත හිත යොමු කළේය. මෙම වේදනාව නිසා එක දිගට පැයක් පරයන්කේ සිටීම අපහසු විය. ඔයකදී අර රචනයේ මුල් කොටස නිකන් ඔද්දල් කරගෙන තියෙනවා මේ පරණ කතාවලුයි පිම්බීම ඇකිලිමකුයි දාගෙන. ඒවා ලියමනේ කිසිම වගතුවක් ඉන්නේ නැහැ. ආනාපානෙ බුදුන්පත් වෙච්ච ලාවේ ආනාපානෙ කතාවෙන් පටන් ගන්නවා. මංගල ලකුණකින් පටන් අරගන්න කුණු කන්දල් වලින් පටන් ගන්න එපා. එතකොට අහගෙන ඉන්න එකටත් හොඳ නෑ රචනෙටත් හොඳ නෑ. නඩුව කල් යනවා වෙන්නේ ඒක ඇහෙන්නේ නෑ. තමන්ගේ මූල කර්මත්තාන ආනපාන ඒක මුදුන්පත් වෙච්ච ලයින් කඩම්පණ කරගන්න. ඔයිට කලින් භාවනා කරාද, ගුරුවරෙක් හිටියාද, නම්බුකාර භාවනාවක් වැඩක් නැහැ. ඔය මොකකින්වත් වැඩක් නැහැ. ආ මේ කොන්දේමාරු පිටිකක්ම තියෙනට කලින් කිව්වා වගේ ඒක මෙනෙහි කරන්න කරදරයක් නෑ විතරයි. විනය කරන්න කරන්න ඒක ලොකු වෙලා මූල කර්මත්තානේ පුංචි වෙනවා. ඒ නිසා ඒක කාගෙන ඒ තියේදී ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපාන හිත දාන්න පුළුවන් නම් වටිනවා. එතකොට තේරෙනවා සතිය තියෙනවා. හොඳටම කයේ තියෙන බව තියෙන හොඳේ අමාරුව නිසා ඒ තියේදී මානසික කාර්යය අපිට මරින් වර මූල කර්මත්තානේ යොමු කරන්න පුළුවන්කම අපිට මේ ඇවිල්ලා තියෙන ස්වච්ඡන්දය පුළුවන් තරම් කුසල අරමුණට දාන්න පුළුවන් බව පේනවා. කරදරකාරී අරමුණක් හොඳටම එලිපත්තේ තියෙද්දි. ඒක එහෙම නැතුව 100ට 100ක් මූල කර්මස්ථාන ඉන්න වෙලාවල් ජීවිතය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බාධා තිබුණයි කියලා හිත කරදර ගන්න එපා. ඒක විනිවිදලා බලන්න පුළුවන් තරම් තමන්ගේ මූල කර්මස්ථාන ටික අසුර පවත්වා ගන්න පුළුවන් ද කියන ඒ ඒ ඒ බැල්ම තියෙනවා නම් ඒ ආකල්පේ තියෙන ඕනම වෙලාවක ආනපාන තියෙනවා. ආනපාන නැත්නම් මැරෙන්න බෑ. මැරෙන්නේ නැහැ පිටකොන්දේ අමාරු කියලා ආනපාන නතර වෙන්නේ නැහැ. අපිට තියෙන පිටකොන්දේ හරහා පිටකොන්ද වේදනා හරහා විනිවිදලා විපස්සනා කරලා ආනපානේ බලලා අන්නේ විස්තරය බලන්න පුළුවන් නම් හරි වටිනවා. එතකොට තේරෙනවා අපි කොච්චර අකුසලට වුණත් අපි කුසලයට හිත දාන්න පුළුවන්කම එහෙම නැත්නම් නික්ලේශී තැනට නිර්මල තැනට මට යන්න පුළුවන්කම මාට ආයිති මූනික මයින් වාසිකම මම ඒක ක්‍රියාත්මක වෙනවා කියලා ඒක හරි සෙල්ලක්කාර වැඩක් කරදර වැඩි වෙන්න වැඩි වෙන්න භවනාවේ ලකුණු ගන්න වැඩි වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යෑමේදී සිත සැහැල්ලු බවට පත් වූ නමුත් නැවත නීවරණ ඇති වී සමාධියට බාධා ඇති වූවත් නැවත හිත එකඟ කරගෙන සක්මන් භාවනාව කරගත හැකි විය. පරයන්කය සිත සිතට බාධා ඇති වුවත් ආනාපාන සතිය සිහිය පිටුවා ගැනීමට හැකි විය. එහිදී ශරීරය තුල කම්පන චංචල උෂ්ණ සීත ධාතු ප්‍රකට විය. එම සමාධි සිතින් බලා සිටියේදී හිස මැදින් කටුව දෙකට කැඩී විශාල ශබ්දයක් නිකුත් විය. ඉන්පසු හිස මුදුනින් ආලෝකයක් මතුවී එය හෘද වස්තුව විවෘත වී ශරීරයේ කොටස් රතු පාටින් දිස් වී ටිකින් ටික දිය වී ගොස් ආලෝකයෙන් නැති වී කරවල විය. ගරු ස්වාමින් වහන්සේ, එය කුමද්දයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට චිරජීවනය ලැබී උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා. ඔය මෙහුවා පිළිබඳව අපි නැකත් බලනවා, තොරන් ගන්නවා, පාවඩ එලනවා. මූල කර්මස්ථානේ මොකද්ද කියලාවත් කියන්නේ. ඇවිදිනවා හොඳයිලු. ඉඳගෙන ඉනකොට ආනාපානෙ පේනවා. එකක්වත් විස්තර කියන්නේ තුමේ කොහෙදෝ වරත්තු යන එකක් අල්ලගෙන ඒකේ පිටිපස්සේ ගිහිල්ලා මයිල් ගණන් කර කර අං තියනවද බලබලා කුර තියනවද බලබලා පං තියනවද බලබලා දඟලන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ පොඩ්ඩක් කියන්න මේ මූල කර්මස්ථානයේ විස්තර ඊට වැඩි විස්තර සහිතව කියන්නේ මූල කර්මස්ථාන 100 100ක් ලකුණු හම්බෙලා. ඒක ලන්තමට සඳහන් කරලා මේ කොහෙදෝ එනවා කහ පාටන නිල් පාටන ඊය මේ කියලා තී කුණු අරබ කියන්න කටටයි හිතටයි තියෙන ආසාව මෙත්ෙක්යි කියලා නෑ. ඔක්කොම සම්පප්පලාපෝට වැඩේ. නිකං හරි නිකං සඳ වචන දෙකක් කියන්න පුළුවන්කමක් තියෙන මං ආස්වාස් ප්‍රසවාස කරලා ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි කියලා මට මෙච්චර බනින්න වෙන්නේ නැහැ. ඒසා ඉල්ලගෙන කන්නේ මගේ. මෙච්චර තියේදී කරුණා කරලා ගමන්ඩ ඔය කොයි જાති තිබුණත් මේ සබාව නොමග අරින්න එපා. මූල කර්මස්ථාන පිළිබඳ විස්තර කියනවා කියලා කියන්නේ අපි සාකච්ඡාවට එනවා. එහෙම නැත්නම් අහල පහල තියෙන ඔක්කොම කුණු කන්දල් ඇදගෙන ඇවිල්ලා ගෙවල් වල දික්කසාද වෙන්නේම ඕක නිසා. ගෙදර ප්‍රශ්නේ තියෙද්දි මේ අල්ලපු ගෙදර ප්‍රශ්නයක් ඇදගෙන නටනවා. පියාගත්ත බත කන්න බෑ. එලාගත්ත වැදුරේ ඉන්න යන්නේ. පව් කියලා හිතන මේ මේ උදී ජනතාවගේ දුක්ඛන්ද කියලා බලනකොට සොරි කියලාත් හිතෙනවා. කුහි හරියට ලන්දක් අරගන්න මූල කර්මත්තානේ අයින් කළා. ඒ නිසා මම මේකට රැකත් බලන්න යන්නෙත් නෑ. ඉපදිලා තියෙන කොල්ලෙද්ද කෙල්ලෙද්ද කියනවත් මං යන්නේ නෑ. මට ඕන කරලා මේ අවජාතක දරුවගේ කේන්දරේ බලන්න නෙවෙයි ජාතක දරුවගේ කේන්දරේ. මූල කර්මත්තානේ කරුණාකරලා කියන්නේ. එතකොට අපි යනවා සාකච්ඡාවට. ගරුකටයුතු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. මම අවුරුදු 3ක කාලයක් පටන් භාවනා කරමි. පළමුවෙන්ම පටන් ගත්තේ පිම්බීම හැකිලිම භාවනාවයි. gedara සිටින විට මෙයට මෙය පැය 4ක් හෝ 5ක් කාලයක් ගත කරමි. දැන් විනාඩි 5ක් 6ක් යන විටම පිම්බීම හැකිලිම නොදැනී යන්නේය. නිින්ද ගියා හා සමාන සැපක් ලැබෙන්නේය. එහෙත් නිදි නොමැති බව හොඳින්ම දන්නේ දන්නා බව දනිමි. වරහන් ඇතුලේ කෙසේද යත් හයියෙන් හුස්ම රැල්ලක් ඉහළ පහළ ගැනීමෙන් දැනගමි. එහෙත් මීට පෙර වැඩමුළුවකදී ඔබ වහන්සේ තේරුම් කර දුන් පරිදි දැන් එය කොතරම් නිින්දගොස් නැති දැන් එය කෙතරම් නිින්දගොස් නැති බව දනිමි. එහෙත් රූප වැලක් මගින් රාගික හැඟීම් පෙළට එනවා ඔබ වහන්සේගේ 2013 9යි 15 දින පැවති බික්කුණෝ පස්සී සූත්‍රය ඇසීමෙන් පසුව ඒ හැඟීම් එන විට වැඩුවා වූ පිළිකුල් සංඥාව නවතා ඒ දෙස බලා සිටිමින් නැවත මුල් කර්මස්ථානයට සිත ගතිමි. දැන් එයට වෛර නොකරමි. තවත් දියුණු කර ගැනීමට උපදේශක් ඇතනම් කරුණාවෙන් පහදා දෙන මෙන් බැගෑපත්තු ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ කෙනා මේ සක්මන ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ ඒ නිසා මේ වාගෙම පුළුවන් තරම් සක්මන් භාවනාවට හිත දාන්න නොදා ඉන්නත් එපා වර්තණු කර ඉන්නත් එපා එතකොට මේ තියෙන අත්දැකීමට විකල්ප අත්දැකීමක් එනවා සක්මනේ ඒ දෙක එකිනෙකට සම්පාත වීමෙන් තමයි භාවනා දියුණුව සිද්ධ වෙන්නේ නිසා මේ ටික හොඳයි නමුත් මේ වගේ මේ වෙනස් පදනමක ඉඳගෙන තමයි අපි සක්මන් භාවනා කරන්නේ. ඒකෙත් තොරතුරු ඉදිරිපත් කරන්න නැත්නම් සක්මන නොකර ඉන්නවනම් කරන්න පටන් ගන්න. නොලිය තියෙන එකට ලියන්න පටන් ගන්න. ඊළඟ ඒකත් එක්ක මේක සංසන්දනය කරනකොට අර පරියන්කේදී කරන එක සක්මන හරහා ජීවිතයට සම්බන්ධ වෙලා ඉදිරියට පැතෙන්න පටන් ගන්නවා. ඒකට මම කියන්නේ සතිය විවිධාංගීකරණය වෙනවා. ඒක අවශ්‍යතාවයක් පේන තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා වැඩමුළු කීපයකට සහභාගී වූ අයකි. අද උදෑසන පරයන්ක මේ ඊයේ කියන ස්වාමීන් වහන්සේ විනාඩි 45ක් පමණ හොඳින් සක්මන් කර පාන්දර 4:15ට පමණ පරයන්කය සඳහා වාඩි වුනිමි. උදේ දාණයට gediya ගසන තෙක් මානසිකාර කිරීමට හැකුවොත් හොඳයයි සිතුණා. හොඳින් පරයන්කය සකසාගෙන මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවායයි කයට සිතගෙන ටික වේලාවකදී ආස්වාස ප්‍රස්වාසයෙහි සිත හොඳින් තැම්පත් වුණා. එසේ සිත අරමුණු හා එකතු වීමේදී කය පිළිබඳ ඇති තද බව අඩු වී සැහැල්ලු බවක් දැනුණා. ටික වේලාවකදී හුස්ම රැල්ලත් ඒ බව හුස්ම රැල්ලත් ඒ බව දන්නා සිතත් පමණක් ඇති බව සිතුණා. ටික වේලාවකදී කකුලක හිරිවැටීමක් වැනි දෙයක් ඇති වූ නමුත් ඒ ගැන සිත යොමු නොකර සිටියා. උදේ දාණය සඳහා gediye ගසන තෙක් ඉරියව්ව මාරු නොකර පෑ දෙකක පමණ කාලයක් මානසිකාරයේ යෙදුණා. ඒ පෑ දෙක පුරාවට 100න් සිටිය බව දැනුණා. ඒ ගැන निराமிස සතුටක් ඇති වුණා. ගරු ස්වාමින් වහන්සේ එසේ පරයන්කේ සිටින විට දැනුණු කකුලේ වේදනාව මෙනෙහි කළ යුතුයද? පරයන්කෙන් නැගිටින විටම ඒ වේදනාව නොදැනී ගියා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ පතනා පරිදි උතුම් නිර්වාණය අවබෝධ වේවා. ස්වාමීන් වහන්සේ එයාගෙම අද කමඨන් වර්තාවුත් තියෙනවා. ඔව් මේකේ කියන සිතිය අර කකුල වේදනාවත් එක්ක නිකන් පෙන්කෙලින් ආසාවක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් මෙනෙහි කරලා පොඩ්ඩක් වැඩි කරලා තෙල් ටිකක් ගාලා ඉතින් වැඩ ගොඩාක් කරගතයි. ගණන් ගන්න දිරුවා වේදනාව යනවා. ඒ හැම වේදනාවකටම ඔච්චරයි දෙන්නේ. ඒක වැඩි කරන්න ඕනේ නම් කිදිරි ගන්න අල්ලපු කිදිරි කට්ටියට ගන්න පත්තු බඳගෙන ඉන්නේ කියලා ඊට පස්සේ කියන්න පුළුවන් ආතරංගු පත්තානි කරපන් එතන ඒගොල්ලන් කට්ටියට කොන්දේ අමාරුද ඒගොල්ලෝ තමනුත් ගිලව පත්තානි කරතයි තෑහෙන වැඩ කොටසක් කරතයි ඒක වේදනාවක් තණ්බීකට ගණන් ගන්න බැරි දේවල් වලට කිදිරි ගන්න ගේමට කැතයි මේ හරියට මේ අත ගන්න නැතුව අයින් කරපු වේදනාව අයින් කරපේ ගැන සැකෙන් කතා කරන්නේ පව් කියලා හිතෙනවා ඒ වෙනුවට ඕනම් කරන්න දෙන වේදනාවට ආවඩ ආයිබෝන් කියලා එන්න ගෙට එන්න අනේ තොවිලයක් නටමු අනේ පිරිත් නූලක් ගැට ගමු අනේ මේ හැපි නූලක් දාමු කියලා වවාගෙන කණ එකටමයි පෞල් කරනවා කියන්නේ. පෞල් කැම දින ඔච්චරම තමයි. මුක්කක් හරි පොඩි දෙයක් ආවම දාගෙන නටන එකට කියනවා භාවනා කරගන්න වෙලාවක් නැහැ කියලා. මෙච්චර ලස්සන වේදනාවක් ඇවිල්ලා ගිහිල්ලා නැගින්න ඕන තිබුණෙත් නැහැ. දැන් ආය අහනවා ස්වාමීන් වහන්සේ දැන් මේ වේදනාවට උප්පැද සාතිකය ලියනද ජාතක උප්පැද දරුවා කියලා ලියනද අවජාතක දරුවා කියලා ලියනද කියලා අහනවා වගේ. හරියට මම අස්සම් කරයි වගේ තාත්තයි කොටුවේ. ඒ බොරු කවදාකවත් වෙන්නේ නැහැ. අපි අයි ගා ප්‍රශ්නේ. උදෑසන සක්මන. සක්මන් තීරුවේ මුල සිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නවා යයි සිතා කයට සිත ගත්තා. කීප විටක් එහාට මෙහාට ඇවිදීමෙන් අනතුරුව ඇවිදින බව දැන දැනම ඇවිද්දා. නවතින විට දැන දැනම නැවතුණා. හැරෙන විට හොඳින් දැන දැනම හැරුණා. මෙනෙහි කිරීමකින් තොරව ඇවිදින බව දැන දැනම ඇවිද්දා. මෙලෙස කරමින් සක්මන් කරනවාට මෙනෙහි සමාවෙන් මෙනෙහි කරමින් සක්මන් කරනවාට වඩා සැහැල්ලුවෙන් සක්මන සිදු වුණා. සක්මන මෙසේ විනාඩි 40ක් පමණ සිදු කර පාන්දර 4:00 මාර්ට පමණ පර්යංකය සඳහා වාඩි වුණා. පර්යංකය. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යයි සිතා කයට සිත ගත්තා. ටික වේලාවකදී අරමුණ වූ හුස්ම රැල්ලත් සිතත් ඒකාග්‍ර වන බවක් දැනුණා. ශරීරයේ තද ගොරෝසු බව අඩු වී සැහැල්ලු බවක් දැනුණා. හුස්ම රැල්ලත් සිතත් පමණක් ඇති බවක් දැනුණා. සංසාරේ පුරාවට අයාලේ ගිය සිතට විශ්‍රාමයක් ලැබී හුදකලා වූ බවක් දැනුණා. ඒ తත්වය හොඳයයි සිතට දැනුණා. දානය සඳහා gediye ගසන ශබ්දයේ ඇසී පරයන්කෙන් නැගිට්ටා. ශරීරයට කිසිදු අපහසුාවක් දැනුනේ නැහැ. එදිනෙදා වැඩ කටයුතුද හොඳින් සතියෙන් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනවා. සමහර කටයුතු සතිය නැතුව තිබූ බවත් පසුව වැටහෙනවා. ඉදිරි පියවර සඳහා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතනවා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම සැනසෙල්ල උදා වේවා. ඒක දීලා තියෙනවා. ඒ කියන්නේ නොබ <clears throat> වේලාවකින් අර මිනී නොකර නැත්නම් ආයාස නොකර සක්මන් කරගන්න පුළුවන්. එහෙම වෙනවා. ඒක හොඳයි. නමුත් එහෙම නැත්නම් එහෙම හරිය නැත්නම් ආයෙ මිනී කරන්න පැකිලෙන්න එපා. ඒ උපක්‍රමයේ අතේ තියාගෙන යන්න ඕනේ. හරක කරත්‍ය අදිනවනම් උඩ අඬහැර වන්න ඕනෙත් නැහැ ගහන්න ඕනෙත් නැහැ. හැබැයි කෙවිත විසි කරන්න එපා. ඔක සමාජලාට ඕර වෙනවා. ඒකට අදින්න ඕනේ රත් වෙන්න පස්ස පැතර. ඒකට හරක දන්නවා මේ හොඳට අදින වෙලාවේ ගැහුවේ නැති වුණාට අනික් වෙලාවේ වදිනවා. ඒ නිසා මෙනේ කිරීමේ යන්ත්‍රේ නිකන් හරක් දක්වන මනසයි කෙවිත වගේ ඒක තියාගන්න පැත්තට. පාවිච්චි නොකරුවට ප්‍රශ්නයක් නැහැ. ඒ මෙනේ කරලා කරලා තමයි මෙනේ නොකරන තැනට යන්නේ. ඒක හරියට මේ වෙලාව වෙනකොට මෙනේ නොකර යන්න පුරුදු වෙන එක ඒක නිකන් ප්ලේන් එක ඕටෝ පයිලට් එකක් දානවා වගේ වැඩක්. මීටර් 100ක් විතර උඩට ගියාට පස්සේ කැප්ටන්ට ඕන යන්ත්‍රයටම බාර දෙන්න පුළුවන්. කැමති නම් අතේ තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් යන්ත්‍රයට බාර දෙන උඟක් වෙලාට කැප්ටන් කෝ කැප්ටන් බලා ගන්න ඒ ටික. ඒ වගේ මේ මැෂින් එක ගොඩාක් වෙලාට ඕටෝ පයිලට් එකක් දාන්න පුළුවන්. يعني ස්වයංක්‍රීයව යනවා. මැෂින් එක හදලා තියෙන්නේ එහෙම ආයන්ත්‍ර ළඟදී පටන් ගත්තේ. කාර් එකත් මේ ඔටෝ ක්ලච් එක ළඟදී පටන් ගත්තේ. නමුත් මේ අපේ අන්තරේ අදනකොටම ඔටෝ පයිලට්ින් දාන්න පුළුවන්. ඉතින් මම ඕනේ නැහැ. හැබැයි මම ඕනේ නම් ඒ පාවිච්චි කරන්න දැනගන්න. ඒක එතකොට ආධුනික මනසක් ඇති කරගෙන ආයේ වම දකුණ කියලා මෙනෙහි කරලා ආයාස කරනවා. ඊට පාරට වැටුණානේ ට්‍රක් එකට වැටුණාට පස්සේ ඉබේ යන්න ආරින්න ඕනේ. එතකොට තමයි හිත විවිධාංගීකරණය වෙන්නේ. හිත නෙවෙයි සතිය. ඒකට ගොඩාක් වැඩ එකතරේ කරන්න පුළුවන් පැටලෙන්නේ නැහැ. ඒක ලස්සනට මේ harmonize වෙනවා යෙදෙනවා මේක තමයි মালටි ටාස්කින් කියන්නේ ඉස්සරහට අපිට කරන්න වෙන মালටි ටාස්කින් වලදී එකක් හරියට කරගෙන යන්න බෑනේ ඒක ටිකක් වෙලා ගියාම ඒක ඉබේ වෙන්න පටන් තව එකක් අරගන්න ඒකත් ඉබේ වෙන්න පටන් ගන්න ඔක්කොම දිහා බලාගෙන අනුපාලනය කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා මම කියන්නේ ඒ අනුපාලන ගතිය එකලස සමතුලිත භාවය කැඩුනොත් ආයෙ මෙනෙහි කරන්න ලැජ්ජ වෙන්න එපා ආයෙ මෙනෙහි කරලා පාට දාන එකයි කරන්න තියෙන්නේ තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ අවධානය යොමු කළෙමි. ආස්වාසයේදී ඊතා සියුම් ලෙස හුලන් පහරක් ඉහළට ඇදී යනවා දැනුනි. ප්‍රාශ්වාසයේ නාසයේ උඩ හරියේ සිට තරමක් වේගයෙන් සුලම් පහරක් පහළට තල්ලු වී එනු දැනුණා. ප්‍රශ්වාසයේ සිට ඊළඟ ආශ්වාසය දක්වා මද විරාමයක් ඇති ලෙස දැනුණා. සිතුවිලි පැමිණි විට ආස්වාසය ප්‍රස්වාසය නොදැනි. ඒ බව සිහි වී නැවත ආස්වාසයට අවධානය යොමු කළ විට සුලන් පහර නාස්කුවරේ ඉහළට ඇදී යනු දැනේ. සක්මන යටිපතුල් වලට දැනෙන දේ පිළිබඳව අවධානය යොමු කළෙමි. වැලිවල කැට කැට ස්වභාවය পায়ට දැනුණා. වැලි පොළව සමහර විට සීතලටත් සමහර තැන්වලදී උණුහුමටත් දැනුණා. හැරෙන අවස්ථාවවලදී පියවර හතරක් ඒ සඳහා යන බව දැනුණා. විටක ඇවිදින බව මුළු ශරීරයටම දැනුණා. අත්ල අත්ලවල් ඇඳුමේ දැවටෙනුද දැනුණා. පියවර තබන විට මුලින් විලුඹද පසුව පාද ඇඟිලිද පොළවේ ස්පර්ශ වන බව දැනුණා. ඉදිරියට තැබූ පාදයේ ඇඟිලි පොළව ස්පර්ශ වන විට පසුපස තිබෙන පාදයේ විලුඹ ඉහළට එසවෙනු දැනුණා. සිතවිලි පැමිණි සමහර අවස්ථාවලදී පයේ දැනීම පිළිබඳ අවධානය තිබුණා. නමුත් සමහර විට සිතුවිලි සමග පයේ දැනීම නොදෙනී ගියා. අවසානයේදී සක්මන් කරමින් සිටි බවට සිතුවිල්ලක් පැමුණුණා. එවිට නැවත පයට වැලිවල කැට ස්වභාවය දැනුණා. තෙරුවන් සරණයි. මේකදී අර එක වැඩක් කරන ගමන් සමහරට හිතවිලි එනවා. හිතවිල්ලට හිත ගියොත් අර කරපු වැඩේ අමතක වෙනවා. නැත්නම් මේක නිකන් හුදු හිතවිල්ලක් වගේ දැනගත්තට පස්සේ හිතවිල්ලකුත් තියෙනවා කරන වැඩෙත් කරන්න පුළුවන්. හැබැයි එතකොට හිතවිල්ලේ අන්තර්ගතයේ තේරෙන්නේ නැහැ. මොකක්ද ඒක රාගද, ද්වේෂද මුකුත් නැහැ. ඒක තොගේට යන්නේ. ඒ වගේ යනකොට සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, වේදනත් දැනෙනවා, සක්මනත් යනවා. අන්නේ විදිහට එන්නේ එන්නේ එන්නේ තමයි දැනෙන්නේ. හැබැයි තොගේ අහලා පාලා තියෙන එච්චර විස්තර බලන්නේ සාමාන්‍යයෙන් බලනවා. ඒතකොට තියෙන ඔක්කොම වැඩ හැබැයි මගේ අවධානය තියෙන්නේ මෙන්න මේකට කියලා. ඒක තමයි මානසිකාරය කියලා කියන්නේ. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන හික්මීම කියන්නේ. ලක්ෂයක් දෙයකට අවධානය යොමු කරද්දී කිසිම දෙයක් ඔක්කොම දැනගෙන ඉන්නවා. මම මෙන්න මේක බලන්නේ කියලා යොමු කර ගන්න පුළුවන් නම් මාය කොච්චර බෝල දැම්මත් කොච්චර හැම දුන්නත් Taman නික්ලේශී අරමුණට හිත දාගෙන ඉන්නවා. අර යන හැම එකක පටලවා ගත්තොත් කිසිම දවසක නායකත්වයට සුදුසු නැහැ. පරිපාලනේ තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටිය නායකත්වයට ගත්තාම මුළු පද්ධතියම ඉවරයි. ප්‍රධාන දේ ප්‍රධාන දේ වශයෙන් සලකන්න දන්නේ නැත්නම් ගියා. ඒක පුරුදු කරන්න බැරි දෙයක් කියනවා. යම්ෙන්ම සමාරණ තේිනවා මේ වැඩේ කරනකොට මම මේකට ඇහ ගහගෙන ඉන්න ඕන කියලා. සමාරුණ්ඩ ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩාක් කල්යයි අරමුණු රාශියක් ආපුවාම අඩුම කෙලස් තියෙන අරමුණේ හිත තියාන පුළුවන්. අන්න ඒකට විශ්වාසයි. මම මේකයි කළ යුත්තේ. ඒකට මානසිකාරය කියනවා මූල ප්‍රමුඛ දේ සලකන්නේ කියලා කියනවා. අවදිය එළඹ සිටි සිහියෙන් බලන ඉන්න පුරුදු කරන්න පුරුදු කරන්න ඒකේ වාසියක් තියෙනවා. සමහරෙකුට ඒක ඇඟෙන් එන්නේ නැහැ. ඒ ඥානගතව නැහැ. ඒක කරන්න පුළුවන්ද කියන දන්නේ නැහැ. ඔව් පුළුවන් කෙනාට නම් පුදුමාකාර දෙයක් තියෙනවා. මේ ලෝකේ ඔක්කොම තිබුණාට නයි පොඩක් වේදා ගන්න එපා. තමන්ගේ මූල කර්මස්ථානයේ මුදුන්පත් කරනවා අන්තිමට ගිහලා ඒකත් අතාරින්න පුළුවන්. සමස්තය දිහා බලන්න පුළුවන්. ඒකට පුහුණුවක් මේ තියෙන නිසා හිතවිලි නම් තමයි බාධා කරන්නේ. මතක තියාගන්න හිතවිලි වල අන්තර්ගතය බලන්න ගිය ගමන් අරමුණ මැක. නැති වෙලා යනවා. හිතවිලි තිබුණට හිතවිලි හරහා මූල කර්මත්තානේ බලන්න. ඒකට හිතවිලි වල අන්තර්ගතය තේරෙන්නේ නැහැ. හිතවිලි ද්විතීය තත්ත්වයට දෙවෙනි තැනට වැටෙනවා. මූල කර්මත්තානේ පාත් ගන්න පුළුවන්. ඒක හොඳ මේ අභ්‍යාසයක්. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම මම ගමන් කරනවා යන සිහිය දිගටම පියවර 20ක් 25ක් පවත්වා ගත හැකි විය. සක්මනේදී ඇතිවන වේදනාව නිරීක්ෂණය කළෙමි. ඒවා ඇතිව නැතිව යන ආකාරයේ දුටිමි. එහෙත් මම වේදනාව විඳිනවා යන්නෙන් මිදිය නොහැකි විය. ආනාපාන භාවනාව මුළු ශරීරයේ පුරාම ආස්වාස වාතයේ විසිරී යන ආකාරයේ දුටිමි. සිත අරමුණු අරමුණෙන් පිට වී ගොස් නැවත ආස්වායේ ආසේදී අරමුණු ගතවන ආකාරය දුටුමි. කියලා සමයි. ඔය වේදනාවේ මිදෙන්න හදන්න එපා. වේදනාව දුක් වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් මේ වේදනාව මේ මොහොතේම දැකීම සතියේ තියෙන බාට ලකුණක් කියලා තේරුම් ගත්තනම් දුක් වේදනාව සපක් වෙනවා. අයින් කරන්න ගත්තොත් බෑ. අයින් කරලා ගත්තොත් මේ කොල්ල බබා වගේ. එල්ල වෙලව ගන්න. ඒ නිසා කියනවා දැන් මේ වේදනාවක් තියෙනවා. මම හොඳටම දන්නවා මේ වේදනාවක් තියෙනවා කියලා ඒක මනෝ විකාරයක් නෙවෙයි, හිතලුවක් නෙවෙයි. ඒ නිසා මේක හොඳ ලකුණක්. හොඳ නිමිත්තක් සතිය තියෙන බව. අනේ බොහොම හොඳයි. රූපයකට වැඩිය වටිනා වේදනාව කියලා අර වේදනාදියා මේ සති නිමිත්තක් කරගත්ත ගමන් වේදනාව පැකිලෙනවා. වේදනාව කිච්චි කැවෙනවා. වේදනාව කෝඩු බවටපත් වෙනවා. එයා ඉන්නේ අපිට කරදර කරන්න. අපි අර හාමුදුරන්ගේ ගෙදරට ගැරන්ඩියක් ආවත් හාමුදුරු කරන්නේ හතරට පහට දර ගහලා පාත්‍රය තියන්න දරුණුවක් හදාගන්න. ඉතින් ගැරන්ඩිය ලැජ්ජාවටපත් වෙනවා. ආමණිකගේ ගෙදරට ගියා කෑ ගහලා භූමිතෙල් ගහලා එන්න කචල් ගැනට හරි සන්තෝෂයි. අපි ආවම දරුණුවක් හදලා පාත්‍රය තියෙන. ඉතින් ගැරන්ඩියා ගිතාවු ගැරන්ඩියාවත් අහක යවන්නේ නැහැ. හාමුදුරු කියනම අමතර જાතියක්. ඕගොල්ලන්ට මහාන වෙන්න ඕනේ නම් මහා නූලිසි කටු අරගෙන කරන්න දෙයක් නැහැ මහාන වෙලා. ඒක ඒක මහානකම වෙනම එකක්. මේකේ තියෙන ගෙට එන ඕන දෙයකින් වැඩක් ගන්න. වේදනාව ආපුව ගැන අනේ කොච්චර හොඳ දැන් ඔය ආපු නිසා මට හොන්තරම සතිය තියෙනවා. ඔය ටෙඩි තීව්‍ර වෙන්න බොහෝ වෙලා ඉන්න කියනකොට වේදනාව ඇම්බර් වෙනවා. පැකිලෙනවා. ගිහිල්ලා එන්නම් ඈ. නෑ ඉපා යන්න අනේ ඉන්න කියලා කියනකොට වේදනාව නිකන් සම්බොල් වෙලා යනවා. <laughs> පොඩි පොඩි ඒවා ලොකු ලොකු ඒවා නෙවෙයි පොඩි පොඩි වේදනා. ඉතින් බැන්ඩෝල් කාරෝ වගේ නෝන කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ එනකොට පෙති දෙක ගන්න අට පාරක් ගන්න බෑ අටෙන් අටට කියලා. ඕගොල්ලෝ කැමති ඒ බණට. බැන්ඩෝල් කාරගේ බණට. බුදුහාමුදුර දෙන්නේ ඒක නෙවෙයි. බුදුහාමුදුර දෙන්නේ වෙනම එකක්. වේදනාවට ඉන්ජෙක්ෂන් එක දෙන්නේ. ගෙට ගන්න ගෙට අරගෙන සතුටු වෙන්න අනේ සතිය තියෙනවා කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව භාවනාව ආරම්භයේදීම ආස්වාසය සහ ප්‍රස්වාසය වෙන් වශයෙන් පැහැදිලිව නිරීක්ෂණය වූ අතර ආස්වාසය හා ප්‍රස්වාස වාතයේ නාසිකාග්‍රේ හොඳින් ස්පර්ශවන බවද නිරීක්ෂණය කළෙමි. ප්‍රස්වාස වාතය ආස්වාස වාතයට වඩා උණුසුම් බවද වැටහිනි. මෙසේ ආස්වාස ප්‍රස්වාස එම අවධානය යොමු කරගෙන දිගටම සිටින විට කෙමෙන් කෙමෙන් ආස්වාසය ප්‍රස්වාසය සැහැල්ලු වී වරහන් ඇතුළේ සිහින් වී දික්වන බව දැනිනි. ප්‍රස්වාසය ආස්වාසයට වඩා වැඩි කාලයක් ප්‍රස්වාසයට ආස්වාසයට වඩා වැඩි කාලයක් ගත් අතර එය අදාහගත නොහැකි තරම් කාලයක් ගන්නා බව දැනිනි. ආස්වාස ප්‍රස්වාස දැනෙන නොදැනෙන මට්ටමට ළඟා විය. එහෙත් මේ తත්වයේ දිගටම පවත්වා ගත නොහැකි විය. සිතෙහි චංචල හා විසිරුණු බවක් දැනුණු අතර කොපමණ උත්සාහ කළත් ආස්වාස ප්‍රස්වාසයේ සිත පවත්වා ගැනීමට අපහසුය. සිත විවිධ සිතිවිලි ඔස්සේ විසිර ගිය අතර විටක නිදිමතද ඇතිවිය. වරින් වර පාදයේ වේදනාවන් දැනුණු අතර විටක වේදනාව මෙනෙහි කල විට එය පහව ගියේය. විටක වේදනාව වැඩිවන බවක්ද දැනුනි. ඒහෙන් මම නැවතත් ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කර ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වූ පසුව එයට අවධානය යොමු කරමින් භාවනාව දිගටම කරගෙන යමින් සිටින්නෙමි. ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතන්නෙමි. සක්මන් භාවනාව වම සහ දකුණු පාදයත් පොළවේ ගැටෙන ආකාරයත් නිරීක්ෂණය කරමින් සක්මන් භාවනාවට එළඹුණ අතර පාදයන්ගේ චලනයන් මෙන්ම ඒවා පොළවේ ගැටෙන විට දැනෙන වෙනස්කම් පිළිබඳවද අවධානය යොතුව සක්මන් කළෙමි. පොළවේ තද සහ රළු ස්වභාවය මෙන්ම ඇතැම් තැන්වලදී වැලි වල পায় එරෙන ස්වභාවයක්ද දැනිනි. විටක පාදයට ගල් කැට යට වූ බවක්ද දැනිනි. වැලි කැට පාදයේ ඇඟිලි වල දැවටෙන බව මෙන්ම විටක වැලි කැට පා ඇඟිලි අතර සිරවන බවද දැනිනි. එසේම සක්මන් මළුවේ ගස් සෙවණ ඇති ප්‍රදේශයේදී පාදයට සිසිලක්ද ඉරේලිය වැටි ඇති තැන්වලදී යටිපතුලට මෙන්ම උඩු පසටද උණුසුමක් දැනිනි. පාදෙන් පාදයන් පොළවේ ස්පර්ශ වන තැන්වල ඇතිවන වේදනාවන්ද නිරීක්ෂණය කළෙමි. විශේෂයෙන්ම ගමනේදී එක් පාදයක් ඔසවන ගමන් අනෙක් පාදය බිම තබා තද කරන විට ඇතිවන තෙරපුම හොඳින් දැනුනි. මෙහිදී විලුඹ ප්‍රදේශයේ ඇතිවන තෙරපුම නිසා කෙණ්ඩ ප්‍රදේශයට මෙන්ම දණහිස දක්වාද දිවෙන සැලකිය යුතු එහෙත් පීඩාකාරී නොවන වේදනාවක් ඇතිවිය. පියවර තැබීමේදී පාදයන්ට අවධානය යොමාගෙන පියවර 20ක් 25ක් පමණ එක දිගට ගමන් කළ හැකි බව තේරුම් ගතිමි. මුල්වරට සක්මන් භාවිතා වෙහි යෙදුණු විට මෙන් විඩාවක් නොදැනෙන අතර දිගටම සක්මන් භාවනාවේ යෙදීමට කැමැත්තෙන් සිටිමි. ඔබ වහන්සේගේ උපදෙස් ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට මේ අත් භවයේදීම සත්‍ය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පරියංග භාවනාවේදී අර ආනාපානියත් එක්ක සියුම් වේගනේ යනකොට කියන්නේ රූප කර්මස්ථානයේ සියුම් වේගනේ යනකොට විවිධ නාම කර්මස්ථාන මතුවීමක් සිද්ධ වෙනවා වේදනා හිතවිලි ගොඩක්. ඒක මේ භාවනාවේ වැරද්දක්මත් නෙවෙයි සමාල්ලාවට ඉදිරියට යන ජවනිකාවක් වෙන්න පුළුවන්. එතකොට ආය ආනපනේ තුනේ කියලා කලබල වෙන්නේ නැතුව දැන් දැනෙනවා. දැන් දැනෙන්නේ රූපාකාර නෙවෙයි කුප්පන රුප්පන ගති නෙවෙයි වේදනා දැනෙනවා සංඥා දැනෙනවා හිතවිලි එනවා ආවේග එනවා අර ආනාපානයේ ගිවන් වීමේ ඉතිහාසය අවධානය නොවුනොත් මේක කලබගැනියක් වෙනවා. හොඳට බලන්නේ ඔක්කොම තියේදී මේට ආනපානේ ගෙවන් වෙනවා. ගෙවන් වෙනකොට නාම කර්මස්ථාන එක එක විදියට එන්න පටන් ගන්නවා. තුන් දිනක් භාවනා කරුවොත් තුන් ආකාරයෙන් එක්කෙනෙකුට වේදනා බහුල වෙලා එනවා. එක්කෙනෙකුට සංඥා බහුල වෙනවා. එක්කෙනෙකුට සංස්කාර බහුල වෙලා එනවා. ඉතින් එන පණිවිඩේ ගන්න නැතුව ආයෙත් ආනපානේ හොයන්න පටන් අර ගන්නවයි කියලා කියන්නේ කම්ඩාන සුද්ධ වෙලා නැහැ. එහෙම නැත්තම් ආරක්ෂාකාරීවකද මේ සමතේට ලොකු කෑදරකමක් තියෙනවා විපස්සනා වෙනකොට කැමති නැහැ. ඉතින් ඒ නිසා මේ හිතවිලි එනවා කියන ගණන් ගන්න එපා. එන එන දේ මොකද්ද කියලා. ආනපනේ ගෙවීමත් එක්ක එනවමයි. එන්නේ මොකද්ද කියන එක තමයි අපේ චරිත වේදනා චරිතයද සංඥා චරිතයද සංස්කාර චරිතයද කියලා අල්ලන්න පුළුවන් වෙන්නේ. මූල කර්මස්ථානේ ගෙවෙනකොට ගෙට ගෙවදින ওই තුنين එකනේ. ඒකට බය වෙලා ආයානපන හොයන්න නැතුව මේ එන එකන මොකද්ද කියලා බැලුවොත් ආයතරක් යා නැතිලා ආයානපනිනවා. ආයෙත් මෙයා එනවා. ඒකෙන් අල්ල ගන්න පුළුවන් අපේ මේ චරිත ලක්ෂණ අපි කියන්නේ යටිහිත කියලා කියන්නේ බටේට මානසික විද්‍යාව යටිහිත අල්ලතයි. මේක බුදුහාමුදුරුවෝ ඉන්නවනම් බුදුහාමුදුරන්ට ආශයංශ ඥාණයෙන් පේනවා. වෙන කාටවත් පේන්නේ නැහැ. යෝගාවචරයට පේන වෙලාවේ ඒකට අවුල් පාස දාන්න එපා. ඒකට ලෑස්තිලා යන්න. කලබල වෙන්න එපා භාවනා වැටීමක් කියලා හිතන්න එපා. සතිය හොඳටම තීජෝක වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට කලබල වෙන්නේ නැතුව පළවෙනි දෙවෙනි සැරේ කලබල වෙනවා ඒක ස්වභාවයි. කෝල ගතිය එනවා. නමුත් ඉස්සරහට යන්න අනපනෙ ගෙවෙන හැටි හොඳට පරීක්ෂා කරන්න. එතකොට ඒක ගෙවෙනවත් එක්කම වෙන මොකක් හරි එකක් එනවා ඒ වෙනුවට. මුගක් වෙලාවට නාම කර්මස්ථාන වෙන්නේ අරූප කර්මස්ථාන අන්න ඒකට සාදර වෙලා යන්න නම් විපස්සනා නැමියාවක් තියෙනවා. විවසනා නැමිය නැතුනොත් අර භාවනා කර හිටපු අරමුණටම නිමිත්තටම හිත දාලා ඒක නැති වුණා කියලා පශ්චාත්තාප වෙනවා. ඒ නිසා ඒක හිතලා මම මේ කියන්නේ කෙසේ නමුත් ඒ වෙන දෙයකට සූදානම් වෙලා යන්නේ ඒකට හිතන ලොකු අවුල් පාසයක් නැහැ. Tamanට නිකන් පොළොදිගේ ගිය ආසෙන්තරා දැන් වාතයට නැග්ගා වගේ තේරෙයි. පොළොදිගේ යනකොට තේරෙනවනේ දඩ දඩ දඩ ගා යනවා. ඒක කොයි වෙලාවක හරි ආගිරි ගාගෙන මේක පොළොවට උස්සනකොට මේ හීන දාඩියක් දාන. බයයි. ඒ වෙලාවට හැම කෙනාටම පරිතද කරගන්න ඉගෙනව දඟල නැතු ඉන්නේ කියලා කියනවා. මොකද අර පස්තරේ වෙනස් වෙනවා. ඝන පස්තරේ කියලා වාව පස්තරේකට නගිනවා. රූප කර්මස්ථානේ කියලා නාම කර්මස්ථානට උස්සන්න හදන්නේ. ඒ වෙලාවේදී කරබල කරන්න නැතුව ඉන්දතරම් සූදානම් ශරීරයක් තියාගන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේම භාවනාවට ආධුනිකයෙක්මි. සක්මන් භාවනාවේදී පළමු දෙවැනි දිනයන්හිදී වම දකුණු හඳුනා ගනිමින් සක්මනේ යෙදුණෙමි. ධනුපැදුරේ යන විට යටිපතුල් ගොරෝසු බවක් දැනී වේදනාවක් ඇති වුණි. දනහිස් කැක්කුම පැවතියා. හිසේ වේදනාවක් පැවතියා. නිදිමත ගතියක් දින දෙකේදීම පැවතුණා. තුන්වන දිනේදී නිදිමත ගතිය පහව ගියා. දනහිස් වේදනාව පැවතුණා. වම දකුණ හඳුනා ගනිමින් සක්මනේ යෙදුනා. තන්හිස් අමාරුව තිබුණා. පර්යංක භාවනාව දින දෙකක්ම පර්යංක භාවනාවේදී නිදිමත ගතිය දැඩි ලෙස පැවතියා. කයට සිත ගන්න උත්සාහ කරා. තුන්වන දිනය කයට හිත ගන්න පුළුවන් වුණා. නමුත් ආස්වාස ප්‍රස්වාසයට හිත ගන්න පුළුවන් වුණේ නැහැ. හිසේ කැක්කුම පැවතුණා. දණහිස් අමාරුව වැඩි නිසා පර්යංක භාවනාවෙන් නැගී සිටියා. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව හා ධර්මදේශනාවේ ලැබූ උපදෙස් අනුව තුන්වන දින රාත්‍රියේ පර්යංක භාවනාවේ යෙදී සිටියේදී කයට සිත ගැනීමට උත්සාහ කළා. දණහිසේ වේදනාව දරුණු ලෙස පැවතුණා. වේදනාවට හිත යොමු කළා. කලාන්ත ගතියක් ආවා. හිත ඒ දෙසට යොමු කළා. දන හිසේ වේදනාව අඩු වුණා. කලන්ත ගතිය පහව ගියා. පර්යංක භාවනාවේ දිගටම යෙදුණා. අද දින උදෑසන පර්යංක භාවනාවේදී කයට සිත ගැනීමට උත්සාහ කළා. වාඩි වෙලා සිටින ආකාරයට හිතින් මෙනෙහි කළා. ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරන්න උත්සාහ කළා. නමුත් වම්නාසයේ පුඩුවෙන් යන්තම් ආස්වාස ප්‍රස්වාසයේ සියුම් ලෙස දැනුණා. ඒ දිගටම හුස්මේ හුස්මේ හිත රඳවන්න අපහසු වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සක්මන් භාවනාව හා පර්යංක භාවනාවේ අඩුපාඩු දුර්වලකම් හඳුනා ගැනීම ඉදිරියට පවත්වාගෙන යෑමට ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධි ඥානවල පැමිණ අමාමා නිවන් සුවේ සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඔතේ පරියන්කේ සක්මනේ දෙකේදී කොන්දේමාරු තනිසුලාමාරු ආනපාන පේන්නේ ඒ චෝදනා පත්‍රය තිබුණට පරියන්ක වෙලාදී මම ඇවිදිමින් නෙවෙයි ඉන්නේ කියලා දන්නවනම් භාවනාවට 100%ක් ලකුණු ලැබෙනවා. ඇවිදින වෙලාවේදී මම පරියන්ක නෙවෙයි ඉන්නේ මම ඇවිදිමින් ඉන්නේ කියලා දන්නවා කකුල් වේදනාවක් තිබුණා වම දකුණ දැනුණත් නැතත් හොඳට ඕම් ප්‍රමාණවත්. ඒ නිසා මේ අමතර ලාභ ලැබෙනවා නම් හොඳයි. අමතර ලාභ නැත්නම් ඉන්න ඉරියව්වට සුවදකම ඉන්නේ ඉතින් ඔබ දැනගන්න පුළුවන්කම තියෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. ආනපනෙ පේන්නේ නැහැ කියලා කිසිසේත්ම කනගාටු වෙන්න කාරණාවක් නෙමෙයි. එහෙනම් බුදුජානකේ පහළ අපිට මල කරදරයක් නෙදීලා තියෙන්නේ. මේ ඔක්කොටම ආනපනෙ පේන්න ඕන කියලා එහෙම ගන්නෑ. එම් බුදු කෙනෙක් පහළ වෙන දුකක් ඇයි? සුඛෝ බුද්ධානං උපාදෝ බුදුන් කියන්නේ පේන දේ කියන්නේ. ඒ නිසා ඔය යන ක්‍රමේ හරි. දවස් තුනකින් වේදනාව කඩාගත්තයි කියනවා වටිනවනේ. ඒ නිසා තවදුරටත් ඉස්සරහට යන තව තව අවදි භාවය වැඩි වෙයි. පේන දේ කියන්නේ නොපෙන දේ ගැන චෝදනා කරන එක තමයි පු탁ජන ගතිය කියලා කියන්නේ. ඒක අපි පොඩ්ඩක් අමතක කරලා දාමු. පේන දේ පේන හැටි කියන තමයි ආර්ය ස්වභාවය. ඒ නිසා පේන ටික කියන්නේ ඒක සැප දුක හරි වැරදි කොයි එකක් වෙන්න පුළුවන්. මේ වාර්තා ක්‍රමයටම හොම කරගෙන යන්න ධෛර්ය වෙලා. එතකොට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අද දින අලුයම කාලයේ පර්යංක භාවනාවේදී ඉඳින ඉරියව්වට සිත යොමා සිටින විට උදරයේ පිම්බීම හැකිලිම ලෙස ආනාපානය දැනුනි. ක්‍රමෙන් ආනාපානය තුනී වී ගොස් හිස් අවකාශයකට පත්ුනේමි. ඊයේ ඔබ වහන්සේගෙන් ලද කමඨහන් අනුව එම හිස් අවකාශයේ තවදුරටත් රැඳී සිටියෙමි. ශරීරය ඊතා සැහැල්ලුය. ඇස් ඉදිරියෙන් නොඑක් ආලෝක ආලෝක රටා මැවි පෙනුනි. අද දිනේදී නිදිමත ගතියක් දැනුනේ නැත. ශබ්ද ඇසුනි. ශරීරය පොළවට ස්පර්ශ වී ඇති අයුරු දැනිනි. සිතුවිලි ඇති වුනි. අතරින් පතර ඇතුළත කතාවද තිබුණි. මේ අතර සැරින් සැරේ ආනාපානයේද අසු වුනි. ශරීරයේ පැද්දීම් ඇති වුනි. එම පැද්දීම් වලට අමතරව දෙසරයක් ශරීරයේ ගැස්සී ගියේය. නමුත් ඒකාග්‍රතාවයට බාධාවක් ඇති වුණේ නැත. උදෑසන දාණයට බෙල් එක වදින තුරුම එසේ සිටීමට හැකි වුණි. මෙලෙස පැයකට වැඩි වේලාවක් අද දින භාවනාවේ යෙදීමට හැකි විය. ශරීරයේ වේදනාවක්ද ඇති වුණේ නැත. ඉදිරියට යෑමට ඔබ වහන්සේගේ කාරුණික ඕදන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව මේක වේදනාවක් ඇති වෙන්නේ නැහැ, නිින්දක් ඇති වෙන්නේ නැහැ කියලා හරියට ඒක හම්බ වෙන්න යන වැදගත් අමුත්තා වගේ කියලා දෙනවා. හම්බ වෙන්නේ නැත්නම් හැඳි ගෑවිලා ඵලයන් කියලා නිකන් ඉන්න එකනේ තියෙන්නේ. මොකටද කියන්නේ? මට වේදනාවක් ආවේ නැහැ කියන්නේ අනේ එන්න කියලා කියනවා වගේ. මට ඍජුපතක් ආවේ නැහැ කියලා ඔව් කියන්න දෙවලද? ඒක පමටාන් වාතාවට නෑ බෑ දෙකේ නැහැ. ආවේ නැත්නම් එච්චරයි. අනේ හොඳයි කියලා කයින් ගයිද. ඒකවත් ලියන්න බෑ. ඔය දිගට කරන කරන යනකොට ඒ පාර පෑදිලා එනවා ලස්සනට පෑදිලා එනවා. මේ අපි මේ ආකැනේව දාගෙන මේක සංකර කරගන්නවා. අර පෑදිතියට බොරදී එකතු කරනවා. එකතු කරන්න එපා. විතර දිගට කරගෙන යන්න. ඒකට පේන ටික කියන්නේ නොපෙනෙන දේලා ඉස්තු හදා හදා නොපෙන්නයි කියලා කියන්න යන්න එපා. ඒකත් මේ අකුසල් වලට ආවඩායි බොන් කියන වැඩක් තියෙනවා. ඒ නිසා ලැබෙන ටික තව තව විස්තර කරලා බලන්න ඉඳගෙන ඉන්නවා දැනෙනවා නම් පොළවේ හැපෙනවා මොන වගේ දැන් එක රස්නියක්ද ඝන ගතියක්ද සීතලක්ද චංචල ගතියක්ද නිශ්චල ගතියක්ද කියලා ඒ ඒකට හිත යොදන්න වැඩි. පේන දේ අස්තර විතර හොයන්නේ. ඔය නොපෙනෙන අහ කියන්නේ ගැන විස්තර හොයන්න යන්න එපා. ඒකට අනිවාර්යයෙන්ම කෙලෙස් වලට පයින්තරිල උන්ට ඉනිමම් බැඳනවා. මායයට පාක්ෂිකයි. කෙලෙස් බරිතයි. ඉඳගෙන ඉන්න එකේ මූල කර්මස්ථානේ නැත්නම් ධක්මනේ වම දකුණේ ඒක නම් ඔයිට වැඩි විස්තර හොයමින් වාර්තාවට ඇතුල් කරන්නේ. ඒකට අරවයි ඉබේම වාර්තාවෙන් අයින් වෙලා හොඳ පිරිසුදු ගතියක් එයි ඉස්සරහට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී හුස්ම කෙටිවන දික්වන හැටිත් එය නතරවන අයුරුත් නිරීක්ෂණය කළෙමි. තව දුරටත් කිරීමේදී මා ඊතා ඉහළ ආලෝකමත් ශූන්‍ය ප්‍රදේශයක් ඇති බව අත්දකිමි. බොහෝ වේලාවක් සිටියේ හැක. ශරීරයේ සුළු චලනයන් ඇති බවත් කය නොදැනී ඇති බවක් දැනිනි. ප්‍රාශ්වාසයේදී හිසේ සිට දෙපතුල දක්වාම සීතල ජලය වත් කරනවා වැනි සිසිලසක් ඇතිවේ. සක්මනේදී ඔසවනවා තබනවා සිතමින් අඩිය ඔසවුවත් පසුව ආශ්වාස ප්‍රශ්වාසයේ වන බව පමණක් දැනිනි. අනතුරුවද ඇසෙන් ලපයක් වැනි ඡායාවක් මා ඉදිරියෙන් පෙනිනි. එවිට මට ඇසේ අනිත්‍ය බව වැටහුණි. එතෙන් පටන් මගේ භාවනා අරමුණ අනිත්‍ය වශයෙන් වෙනස් වුණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාව පිළිබඳව මට කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට වහවහ ධර්මාවබෝධය පතමි. ඉතින් භාවනා විචි මේ විදිහට මෙහෙවන්න පටන් ගන්නවා. Taman අවුල් පාස දාගත්තේ නැත්තම්. ඒ නිසා පුළුවන් තරම් අවුල් පාස අයින් වෙනකන් මූල කර්මස්ථානයේ සරණ යන්න. සරණ ගියාට පස්සේ ඒකෙන් ඇති වෙන සතිය භාවනා අනිවාර්යයෙන් මෙහෙවීමක් කරනවා. අවශ්‍ය නැහැ කිසිම පොතේ දැනුම. අවශ්‍ය වෙලා තියෙන මේ ටික ලියන්න නම් දැනුම අවශ්‍යයි. ඒ නිසා ওই වෙන දෙයකට වෙන්න දුන්නාට පස්සේ වහනවා වරින් වර වරින් වර ඒ අපිට මගේ භාෂාවෙන් කියනනම් ওই වැල වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්න එච්චරයි කරන්න තියෙන්නේ. ඕකටම අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින සමුහ පර්යංකයේදී මුල් විනාඩි කීපයේ ආස්වාසය හා ප්‍රස්වාසය නිරීක්ෂණය කළෙමි. ආස්වාසය ආස්වාසයේ සිසිල්ව නාසාග්‍රයට දැනුණු අතර ප්‍රස්වාසයේ මදක් උණුසුම්ම දැනුනි. එමෙන්ම ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ වේගවත්ව පිටවන අයුරු දැනුනි. විටින් විට මූල කර්මස්ථානයෙන් පිට ගිය අතර ටික වේලාවකින් එය වැටහුණි. ඒ බාහිර සිතවිල්ලක් ලෙස මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයට සිතගෙන ආවේය. එවිට නැවත ආස්වාසය හා ප්‍රස්වාසය දැනුණු අතර වාර කීපයක් යනතුරු එය කෙටි සහ වේගවත් බව දැනුනි. නමුත් පර්යංකේ අවසාන භාගය වන විට පිටෙහි දකුණු පස මස් පිඩුවල අධික වේදනාවක් දැනුනි. වේදනාවක් ලෙස මෙනෙහි කළද එහි කිසිදු විසිරීමක් නොවිනි. එම කාලය තුල කිසිසේත්ම මූල කර්මස්ථානෙට සිත ගෙන ඒමට නොහැකි වෙනුයි. වේදනාව අඩු නොවන බැවින් එය සිතෙහි රැවටීමක් ලෙස බැලීමට උත්සාහ කළෙමි. නමුත් එමගින්ද වේදනාව යම් නමුත් එමගින් වේදනාව යම් දුරට සමණය වූවත් නැවත මූල කර්මස්ථානයට ඒමට නොහැකි විය. එම නිසා විනාඩි 45කින් භාවනාවෙන් මිදී ඇස් ඇරියේය. ඉරියව්ව වෙනස් නොකළද ඊට පසු වේදනාව බොහෝ දුරට සමනය වුණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට පර්යංකේදී මෙම වේදනාව විටින් විට දැනේ. එවැනි අවස්ථාවකදී කළ යුතු දේ මට කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේකේ තියෙනවා වේදනාව තියේදී මූල කර්මත්තට යන්න බෑ. ඊට පස්සේ වේදනාව දිහා හිතේ හොල්මනක් වෙන්න තියලා බලනකොට සමනය වුණාට පස්සේ ඒ මූල කර්මත්තට යන්න බෑ. ඇත්ත ගැටයට පස්සේ මූල කර්මත් වේදන නැති වුණා. ඒට හේතුව මේ ඔළුවේ හුඟක් වෙලාට ඔළුව පවත්තන කෝණේ හැටියට මොනට වැඩිය මෙන් බලාගෙන හිටියොත් විශේෂම තක්මනේදී ඔය මේ කොන්දේ අමාරු වෙනවා. එතකොට එහෙම ඒක තීරුම් අරගෙන බෙල්ල අනිත් පැත්තට හැරෙව්වොත් ඔළුව පොඩක් කුස්සගෙන හිටියොත් ඒක නැති වෙනවා. සාමාන්‍ය වට කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟෙන් ඇහුවනම් ඕක කියනවා. මොකට වෙන මහ විශාල කර්මස්ථාන හෝ සුවමී කරන හෝ මොකක්වත් නැහැ. ඒ රිදිර පැත්තට අනිත් පැත්තට පොඩ්ඩක් අල්ලගෙනකොට නැති වෙනවා. එහෙම නැත්නම් මම නැගිටිනවා කියලා හිතනකොට මොකක්වත්ම නැහැ. එයාට ඕනේ මොනවා හරි කරලා නැගිටවන්න විතරයි. කියලා නැගිටිනවා කියලා හිතනකොටම යනවා. ඒ නිසා නැගිටිනවා කියලා හිතලා වාඩි වෙන්නයි තියෙන්නේ. ඔය කරපු වැඩේ තමයි කරන්නේ. අද්ද ගැල දැන් මම යන්නම් ඈ කියලා කියලා ඇඟටත් තොරෙන් ආයෙ වාඩි වෙලා ඉන්න. ඒතර වේදනාවක් නැහැ. අර බබා අඬනකොට නිකන් සූපෝ දෙන්නේ තනේ දෙනවා විනෝඩ. ඉතින් කටේ රූප ගේවට පස්සේ උට හඳන්න බෑනේ ඊට පස්සේ ඌ ඒකටම බුචු බුචු කව බොන බොණ්ඩ බිවට මොකුත් නැහැ. මෙයා රබර් සූප්පුව. ඒ වගේ තමයි බෙල්ලරි දෙනකොට ඇද්ද ගැල්ල බලපුවම ආයේ තැම්පත් වෙනවා. ඌ නිකන් පොඩි පොඩි ඉතාලම සරල උපක්‍රම. ඒකේ ලොකු ලයිස්තු පොත්වල නැහැ. කරපුරුද්දෙම කරන්න ඕනේ. වේදනාව පුංචි එකක් කියලා නෙවෙයි මම කියන්නේ. ඒ වේදනාව එන්නේ හේතුව බෙල්ල වැඩිදිර තියාගෙන ඉඳලා. ඒක පොඩ්ඩක් අනිත් පැත්ත හරලා බලන්න. එතකොට ඕක හුඟක් වෙලාට අඩු වෙනවා. ගරු ස්වාමින් වහන්ස භාවනාවදී මා ලැබූ අත්දැකීම් ඔබ වහන්සේගේ දැන ගැනීම හා උපදෙස් පතා පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ වන ආස්වාසය නාසිකා දොරටුවෙන් ඇතුල් වන විට ආස්වාසය බව මෙනෙහි කළෙමි සිසිල් බවත් කෙටි බවත් දීර්ඝ බවත් දෙකම වැටහුණි මුල මැද අග නිරීක්ෂණය කළෙමි ප්‍රස්වාසය නාසිකා දොරටුවෙන් පිටවන විට ප්‍රස්වාසය බව මෙනෙහි කළෙමි උණුසුම් බවත් කෙටි බව හා දීර්ඝ බවද වැටහුණි. මුල මැද අග නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම නාස්පුඩුවෙන් ඇතුල්වන හා පිටවන අවස්ථාද වම සහ දකුණ යන දෙකින්ම ඇතුල්වන හා පිටවන අවස්ථාද දැනුනි. ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා දිගටත් දිග බවත් ප්‍රාශ්වාසය ආශ්වාසයට වඩා දිග බවත් සමහර අවස්ථාවල මෙනෙහි කෙලෙමි. ඇතුළු වෙන පිටවන හුස්ම දෙක සතිමත්ව බලා සිටින විට මුලදී පැවති ගොරෝසු බව ක්‍රමක්‍රමයෙන් තුනීවන ආකාරයක්, කය සැහැල්ලු වන ආකාරයක් දැනිනි. හිත බව අභිබව තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක නෝ ප්‍රනීත බවත් ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කර හඳුනා ගැනීමට අපහසු වන තරමටම සුකුම බව වැටහුණි සිතට සිතුවිලි ආවද සතිමත්ව ඒව වලකා ගනිමින් මූල කර්මස්ථානයේ විනාඩි 15ක් 20ක් අතර කාලයක් සතිමත් වීම සිතට වීරය ප්‍රබෝධය වැඩෙන අයුරු නිරීක්ෂණය කළෙමි. උණුසුම් ගති ඇති වී නැති වී යන ආකාරය, දන හිසේ වේදනාව ඇති වී නැති වුන ආකාරය, වාඩි වී සිටින විට ආසනයේ තද බව, පර්යංකයේ අවසානයේදී දන හිස්වල වේදනාව පැවතීම නිරීක්ෂණය කළෙමි. ශරීරයේ ඇතිවන කම්පන චංචල ඇති වී නැති වී යන අයුරු නිරීක්ෂණය කළෙමි. ආස්වාස ප්‍රස්වාසයේද නොදැනී සිත අරමුණු මුහුණලා සිටින ආකාරයත් වලාකුළු සහිත අවකාශය පසුව අනන්ත පැහැදිලි අවකාශයක් ඇති වෙමින් නැති වෙමින් පෙනී යන අයුරු නිරීක්ෂණය කළෙමි. තවදුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් අයදමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි. මේක බොහෝ වාරයක් කරනකොට උටටි බොහොම අමුතු ගැඹුරකට යනවා. ඕක හරි කියලා හිතාගෙන හැබැයි අත්දැකීම් අධිකම තියෙනවා. ඒකම පිළිමදින්න ඕනේ. මේ හරියට පීයක් ගලේ ගානකොට වගේ අර ගාගත්ත මුවාත බාධා කරන්නේ නැතුව තවදුරටත් ඒ මුආතව මුවත් වෙන විදිහට නිතර නිතර ගෑමෙන් තමයි ඒ පිහිය මුආත හිටින්නේ. ඒ නිසා නැවත කරන්න කියලා තියෙන මුආත මේවා කරගන්න යන්න එපා. හැබැයි මේක වශීකృత කරන්න ඕනේ. බහුලීකృత කරන්න ඕනේ. කරනකොට කරනකොට තේනවා ඒක මේ කඹී ඇවිදිනවට වැඩිය සියුම් වැඩක්. දී යටින් ගින්දර ගෙනියනවට වැඩිය සියුම් වැඩක්. ඉතින් ඒකට හුරු කරන්න. එතකොට අපේ හිතේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති අලුත් නියුරෝන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. නියුරොබික්ස්. ඒකෙන් තමයි තිරියන් වෙන්නේ. අර දන්න පාර කියලා කවදාකවත් තිරියන් වෙන්නේ නැහැ. දන්න පාර කියොත් ඒකාන්තෙම නාක වෙනවා ෂුවර් එකටම වෙනවා මට පැහැදිලිවම කියයි. ওই දන්නේ නැති පාරල යන්න ගියාම හැබැයි ඒත් මන් නාක වුණා. කියන්නෙම නැතුව නාකේ. කවම කවදාකවත් දන්න පාර ගියොත් නම් මරණෙත් ඒකාන්තයි ලෙඩත් ඒකාන්තයි පයසට යන එකත් ඒකාන්තයි. නොදන්න පාර කියන්න බෑ. මේ සාන්තිය ගෙන දෙන පාරේ ඒකම උල උල උල උල ඉන්න ගියාම පුදුමාකාර තිරියන් විල්ලක් වෙනවා. ඒකට කියලා නියුරොබික්ස් කියලා කියනවා. නැත්නම් ස්නායු වලට අමුත් ටොනික් එකක් වදිනවා. හිතාපනතිපැතිය යන්න පටන් ගන්නවා. ඉතින් ඔක බහුලීගත කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. භාවනාවට හිඳගෙන හොඳින් කය සකස් කර ගත්ෙමි. වාඩි වී සිටින බව සිතෙන් මෙනෙහි කළෙමි. ශරීරයේ පිටුපස මෙට්ටයට තද වී ඇති බව දැනුනි. කකුල් නැමී ඇති තැන්ද පොළවේ වදින තැන්ද දැනුනි. කය දෙස බලා සිටියෙමි. හුස්ම ඉහළ පහළ යනවා තේරුනි. එය නාසයේ කෙළවර උඩුතොලට දැනුනි. හුස්ම ගන්නා විට උඩුතොලෙත් නාස්කුවර බිත්තිවලත් තදින් ඇතිලීගෙන ඇතුල් වේ. පිටවන විට වේගයෙන් පැමිණෙන පැමිණ උඩුතොලේ වැදේ. ප්‍රස්වාසයේ දෙස බලා සිටින විට එය වලා රොදක් මෙන් පිට වී නැති වී යනු දැනිනි. ඊට පසු විවේකයක් විය. පසුව නැවත ආස්වාසය දැනුනි. මෙසේ බලා සිටින විට නොදැනුවත්වම සිතට විවිධ අරමුණු එන්නට විය. සිත ඒ දිගේ යන බව දැනුනි. සිතවිලිවල පිළිවෙලක් නැති විය. ගංගාවක් මෙන් ගලා එන බව තේරුනි. ස්වාමින් වහන්සේගේ උපදෙස් මතක් වී ඒවා දෙස බලා සිටියෙමි. පසුව නැවතත් උඩුතොලට ආශ්වාසය ප්‍රශ්වාසය පෙර පරිදිම දැනෙන්නට විය. මෙලෙස හුස්මෙත් සිතිවිවලත් සිත මාරු වෙමින් පවතින බව තේරුණි. ඒවා එකකින් එකකට මාරුව අවස්ථාව හරියටම නොතේරේ. එහෙත් කීප විටක් සිතිවිලි වල සිත පවතින විට කවුරු හරි පිටට අත තියලා තල්ලු කරනකොට වගේ ගැස්සিলা යනවා. ඒත් එක්කම උඩුතොලේ ස්පර්ශයට සිත යනවා. පෙර පරිදිම හුස්ම පෙනෙනවා. ගැස්සෙන විට නිින්ද නොගොස් තිබුණු බව දන්නෙමි. එනම් විටක සිත සිටිවිල්ලක සිටි බව තේරුණි. තවත් විටක ඊට මොහොතකට පෙර අවට ශබ්ද ඇසුණි. පර්යංක කාලයේ නිමා වෙන්නට ආසන්න වෙත්ම දනහිස්වර තද වේදනාවක් දැනුනි. ඒ ඊතා දැඩි විය. ගිනි පුපුරු පිටිවෙන්නක් මෙන් දැනුනි. කකුල පිච්චෙනවා මෙන් දැනුනි. එය දරාගෙන හැකිතරම් ආස්වාස ප්‍රස්වාසයට සිත තබාගෙන සිටියෙමි. මෙලෙස කාලය නිමාවනතුරු වේදනාව දැනුනි. ආස්වාස ප්‍රස්වාසය හැකිතරම් බැලුවෙමි. සක්මන් භාවනාව සක්මන් තීරුවක් තෝරාගෙන කෙලවර සිටගෙන කය දෙස බැලුවෙමි. කකුල් පොළවට තද වී ඇති අයුරු තේරුණි. කීප වාරයක් සැහැල්ලුවෙන් ඇවිද්දෙමි. පසුව වම දකුණ ලෙස බලමින් ඇවිද්දෙමි. එවිට ඉබේම වාගේ පොළවේ ස්පර්ශයට සිත ගියේය. කකුල් පොළවට වදින ආකාරයට සිත තබා ගතිමි. පළමුව යටිපතුල මැද පසුව ඇඟිලි ලෙස පිළිවෙලින් පොළවට ස්පර්ශ වේ. එවිට සීතල වැලිවල කැටිති බව සිනිඳු බව දැනේ. විලුඹටත් ඇඟිලි වලටත් තදට තේරේ. තවද එක කකුලක් පොළවේ හොඳින් පතිත වනවා සමගම අනෙත් කකුලේ ඇඟිලි වලින් එහි එසවීම ආරම්භ වන බව තේරුණි. මෙම චලන පොළවේ මෙම චලනත් පොළවේ ස්පර්ශණිනුත් මාරුවෙන් මාරුවට කකුල්වල බලමින් සක්මන් කළමි. සිත එවිට බොහෝ විට එකතැන් වන බව තේරේ. පිට යෑම අඩුවිය. අරමුණක් ආවද විගසින් තේරුණි. එවිට නැවත කකුල්වලට සිහිය තබා ගතිමි. වාර කීපයක් 10ක් 15ක් පමණ මෙසේ සක්මන් කරන විට එක් වේලාවක කකුල්වල මස් පුඩු පිඩු ලිහිල් වී සැහැල්ලු වී දැනෙන්නට ඌ අතර එවිට විස්තර දැනීමකින් තොරව සක්මන් කිරීම පහසු විය. සිතට සැහැල්ලු බවක් දැනුනි. පියවර කීපයක් ගිය පසු නැවත සිත විසිරී ගිය සේ තේරුණි. එවිට නැවතත් පෙරසේ සක්මනේ තොරතුරු බලමින් සක්මන් කළමි. එවිට නැවතත් සැහැල්ලු බව ඇති වී නැති වී ගියේය. මෙය කීප වාරයක්ම විය. පැයක් පමණ ඒ ආකාරයට සක්මන් කළෙමි. ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. يعني පරියංකයක වගේම පුදුමාකාර විවේක ස්ථානයකට සක්මනේ යන්න පුළුවන්. ඒ කියන්නේ gediya pitimma විවේකයට යනනේ ටිකක් අරමුණු පේනවා ආය විවේකෙද ආය ටිකක් අරමුණු පේනවා ආය විවේක වෙනවා ඉතින් ඒක තමයි ක්‍රමයේ කියලා යන්න ඇරියට පස්සේ සක්මනීති බුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා ඊට ඉස්සෙල්ලා මේ දෙක පොල් පිට පාගෙන වගේ එක එකක් එක එකක් එකක් උසනට අනිත් එක පාත් වෙන ඕම ඕම විවි තියෙන්න පටන් ගන්නවා ඒ අර හිත මේ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන වෙලාව මමෙක් නැහැ මේ එකින් එක මාරු වෙනවා අරමුණු තියෙනවා නැහැ නැත්නම් ඉබේ වෙනවා කරනවා ওই දෙක අතරේ වෙන වෙලාවෙදී හේම අnderලා ඉන්නනම් මමෙන්තරෝ බලන්න ඕනේ. මාන්නෙන්තරෝ බලන්න ඕනේ. තෘෂ්ණාවෙන්තරෝ බලන්න ඕනේ. ඒකට පුදුම සාන්තියක් මේ සක්මණේ වගේම පරියංකේදිත් පරියංකේදී වගේම සක්මණේදී සිද්ධ වෙනවා. කවදාකවත් කවුරක්වත් හිතන්නේ සක්මණේදී ඒ වගේ පරියංකේක ලැබෙන සාන්තියක් ලැබෙයි කියලා. නමුත් එහෙම ලැබුවොත් පරියංකේ ලැබුවට වඩා වැඩි වේලාවක් චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්මණින් ලැබූ සමාධියක් එක බොහෝ කල්පවතින. එතෙන් විචල්්‍ය සාධක රාශියක් තියදී නඩත්තු කරන්න පුළුවන්. ඒක තමයි දුරදි කියන සමාධිය. ඒ නිසා පුළුවන් තරම් මේ ඇවිල්ලා තියෙන එක අනුග්‍රහකරනද දේවල් යුතුය යුතු හරි වැරදි බින් බව මොනවා තිබුණත් ඒකට ඒකෙම වෙන්නදලා බලන්නේ කේ මූලධර්මය තමයි මම මේ විස්තර කරන්නේ. අතිගරු ස්වාමින් වහන්ස මම භාවනාවට නවයක එක්මි. සක්මන් භාවනාවට මගේ වැඩි මනාපයක් ඇති බැව් හැඟියයි. සක්මන් මළුවේදී භාවනාවට ප්‍රවේශ වීම ප්‍රකට ප්‍රකට මෙසේ මෙනෙහි කළෙමි. මම දැන් සිටගෙන සිටිනවා. දෙක වම් පායේ සහ දකුණු පායේ සමබරතාවය හොඳින් අධ්‍යයනය කළෙමි. තුන මෙසේ විනාඩි 20ක් පමණ සක්මනේ යෙදෙන අතර වාරයේ වැලිවල ඇති මෘදු රළු බව සහ සීතල ස්වභාවය හොඳින් අත්විඳෙමි. ඉන් අනතුරුව මාගේ දකුණු උරහිසේ වේදනාවක් හටගත් අතර එය දරා සිටීමට තරමක වෙහෙසක් ගත්ෙමි. ඉන්පසු උරහිස රිදෙනවා උරහිස රිදෙනවා යනුවෙන් මෙනෙහි කළෙමි. ටික වේලාවක් එසේ කිරීමෙන් පසුව වේදනාව සමතකයට පත්විය. ඉවතට ගොස් තිබූ සිත යලි මා වෙත පැමිණ ඇති බව අවබෝධ වූයේ වැල්ලේ পায় වැදුණු බව දැනුණු නිසාවෙනි. ඉන්පසු මුල් පරිදිම සක්මණේ යෙදුනි. උරහිස වේදනාව කෙමෙන් කෙමෙන් නැති වී ගියේය. නවකයක හැටියට මෙම ක්‍රියාදාමය තවත් ඉදිරියට ගෙන යාමට ඔබ වහන්සේගේ මහඟු උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් සුව ලැබේවා. අරමුණු මොනතරම් ආවත් අපි මානසිකාර යොදවන එක හරහා තමයි වින්දනේ ලැබෙන්නේ. ඒ නිසා අපි මානසිකාරයේ අවශ්‍ය දේට යොමු කරවීමේ හැකියාව තමයි මේ භාවනාවේදී අපි පුරුදු කරන්නේ. පුරුදු කරලා පස්සේ වේදනාව තිබුණත් වේදනාවෙන් දුරස්ත වීමේ හැකියාවක් තියෙනවා. හිතවිලි තිබුණත් ඒව අපිට අදාළ නැති කරගන්න. සද්ද ඇහුණත් මට දෙමින්නේ කතා කරන්න කියලා ඈත් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අපි මූල කර්මස්ථානයේ අඩේට ගන්නවා. ඉතින් අන්තිමට තේරුම් පට ගන්නවා මේ එන වේදනාව විඳින්න තියෙන ආසාව නිසා තමයි විඳවන්නේ. ඒ වෙනුවට මූල කර්මස්ථානේ තියාගන්න පුළුවන් වේදනාව වටෙන්ම යනවා. ඒ ඇවිල්ලා කරන්න පුළුවන් අර නපුර ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒ නිසා සද්ද තිබුණට සද්ද වලට සද්ද අපිට කවදාවත් බාධා කරන්නේ අපි සද්ද වලට බාධා කරන එක විතරයි කරන්නේ. කොයිදෝ යන සද්දයක් කරන දඟලන. ඊට පස්සේ සද්ද බාධා කරනවා. සද්ද ගණන් ගන්න තු අරමුණේ විතර තියා හිටියොත් සද්දයක් ඇවිල්ලා කිය බව මතකවත් හිටින්නේ නැහැ. ඒක නිසා නොපුහුණු මනස අහක යන තියෙන ඔක්කොම නයි ඔඩොක් වේ දාගන්න. පුහුණු මනස ඔක්කොම කරදර කරද්දී ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ Tamange අරමුණට හිත දාගෙන ඉන්නකොට අරව ඇවිල්ලත් ගිහිල්ලා දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අරමුණ නැති කරන්න දඟලන්න එපා. ඒ වෙනුවට ආරක්ෂක භූමියක ආරක්ෂාව හොයාගන්න පටන් ගත්තාම අරමුණ වල තියෙන නපුර නැති කරගන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනාවේ විස්තර කළ පරිදි ආර් තව එක කමට හම් ප්‍රශ්නයක් තියෙනවා මම කියවලා තිබ්බේ නෑ අර කන්තිමට තියලා තිබේ දේශනාවේ ප්‍රශ්නේ. පර්යංකේදී යම් වේලාවක් සිටින විට නිදිමත ගතිය පැමිණියේ පැමිණේ. පසුව යලිත් භාවනා කමඨහනට යොමු වේ. ඒ සිදුවන්නේ පහත ආකාරවලටයි. ආනාපානෙන් ආනාපානයටම පිවිසේ. ආනාපානයේ සිටින විට කයේ සිහියට එළඹේ. ආනාපානයෙන් සිටින විට සිත විවිධ විවිධ දේවල් කතා කරමින් සිටින බව වැටහේ. පසුව යලිත් ආනාපානයටම වැටේ. මින් කුමන පියවරක් નિවරදිද? මේකේ වැරදි නිවැරදි හොයන්න එපා. ඔය ඔක්කොම වෙද්දී ආනාපානයේ ගෙවීමක් සිද්ධ වුණොත් නිදිමතක් එනවා. ඉතින් අපි අර ගෙවෙන එකට බලන්නේ නැතුව මේ නේ හිතවිලි අනම්මනම් විස්තර කරුවොත් ඒක තමයි ඒ හිතවිලිෙන් කරන්න හදන්නෙම අපේ අවධානය ආනාපානෙ පිටට කඩන්න හදනවා. එතකොට අපි මාර පාක්ෂික වෙනවා. අපිට කරන්න තියෙන බෝ කොච්චර නඩ හද්දක් වෙනවා, වේදනක් වෙනවා, හිතවිලිත් වෙනවා. අතරින් පතරින් එන ආනාපානෙ එන්නේ එන්නේ එන්නේ ගෙවෙනවද? ප්‍රකට වෙනවද? ලං වෙනවද? දුරස් වෙනවද? ප්‍රිය වෙනවද? අප්‍රිය වෙනවද? මේ ආකාරයේ 11 ආකාරය බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක බලන්න. ඔය බාහිරින් එන මොකක් ආවත් කරන්නේ කරදර කරන එක. එතන ඒ වගේ කේන්දර බලන්න යන්න එපා. ආනපානේ අතීතනාගත පච්චුප්පන්න වශයෙන් බලන්න. දුර ළඟ වශයෙන් බලන්න. මනාපමන ඒකට කියන්නේ හීන ප්‍රනීත වශයෙන් බලන්න. ඇතුළ පිට වශයෙන් බලන්න. ළඟ දුර වශයෙන් බලන්න. ඒකටම ගහගෙන හිටියොත් දැන් අර අහමින් එනේ ඔක්කොම පැත්තකට යනවා. අපි කොහොම හරි කරන්නේ ආනපනතියදී ආපු වේදනාවක් එක පැටලෙනවා. ඊට පස්සේ මායя දෙනවා. නිසා ඒකෙන් හොරි වැඩි බලන්න යන්න එපා. ඒ ඔක්කොම වෙද්දී ආනාපානේ මොන විපරිණාමයක් වෙන්නේ කියන එක බලන දැන් හොඳයි. වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනාවේ විස්තර කළ පරිදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රේකීය ක්‍රමය නැතුව ප්‍රඥා ශික්ෂාව පිහිටවාගත් පසු ශීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව නිතැතින්ම පිහිටා ඇති නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වේද යන්න කෙටියෙන් පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ඕක කෙටියෙන් කියන්න බුදු කෙනෙකුටවත් බෑ. එහෙම නැති ඔච්චර අවුරුදු 45ක් බණ කියන්නේ මම මේ කොහෙන්ද ආව මැට්ටෙක් මම නොකරන්නේ. ඒ නිසා ඔය යන ක්‍රමේට යන් සොලෝ එකේ යන් අන්තිම බස් එකේ යන්. හදිස්සි බස් වල යන්න යන්නපත් අල්ල කඩා ගන්න. ඒ නිසා ඕවා කිටි කරන්න ගිහිල්ලා අපි අමාරු වෙනවා. ඊට වැඩිය කිටි කරන්න බෑ. අපිට පොඩක් තව නම් දික් කරලා අමාරුවේ දාන්න පුළුවන් කට්ටිය. උඟ දෙනෙක් කරන්නේ ඒක තමයි. කිටි ක්‍රම තියෙනවා අර සාමාන්‍ය කමෙන්ට වැඩිය පොඩ්ඩක් දිගයි. ෂෝට් කට් එක මේ සාමාන්‍ය කට් එකට වැඩිය පොඩ්ඩක් දිගයි. ඉතින් හැම කෙනාටම කෙටිකම ඕන යන්න ඒක සාමාන්‍ය කට් එකට වැඩිය පොඩ්ඩක් දිගයි. දැන් මේ ක්ෂණික ඉන්දියා පක්ෂණික පොල් කිරි 18 මාට කෝස් කාලේ මොකද වුනේ? ආ කාලේ මැරෙනවා. ආවුසාඩු වෙනවා. පරණ ඔක්කොව කන්නේ. මේ මිනිස්සු කන්නේ කළු හීනටි. ඔත්ත පරණ වීජාති තමයි ගන්න ඔය හදිසියව කාපු ඒවා හදිසියෙන් මැරලා යනවා. මේකේ හදිසියක් නැහැ. මේකේ සොලෝ එකේ යන ගමනේ මම ජීමා කරත්තකාරයා. පැයට හැතපුමයි වේගේ මේකයි මගේ බර්බාගේ ඔහෙලා හඳට යන්න හදනවා කියලා අපි නිකන් බල්ගවියක් කියන ජීමා වගේ අනේකයි තියෙන්නේ. Thank you for your teaching Bante. In Majjhima Nikaya Maha Chattari Chattarisaka. Chattarisaka Sutta. Two kinds of right view are described. There is mundane right view, which still includes the taints and is connected to merit. And there is a noble right view, which relates to the Four Noble Truth. So, view is expected to change and develop as the mind progresses on the path. In my practice, I usually notice a change of view as a result of some other letting go. But I wonder about adopting a specific view as a practice with the aim of using that view to let go. For example, the Buddha, Buddha suggests adopting the view of anatta within brackets inverted commas this is not mine, this, is, this I am not, this is not myself. When and how can uh, will be used on the path as a specific mode of practice. When and when and when how? and how can view the view be used on the path? When can, when and uh, view view view V, v, V-I-E-W. Oh. View, be used on the path. Ah, which view we are using? The, yeah. As a specific mode of practice. How does right view lead beyond the need for view? This is a long story, but to make the long story short, in order to get rid of sexual desire and sensuous desire, we renounce, but even then the perception of sensuality chase us and disturb us. It's natural. Under such circumstances, the Buddha come out with and say, pay attention to a materiality, verifiable object, or something neutral, something like the breath. So once you master the breath, long time, then you can see the grossness, subtleness, desirable, undesirable, in and out, far and uh, near, past, future and present kind of breath, many, many views, many, many facets. And then ultimately, whenever you accommodate all the facets, it ceases to exist. So when the breath becomes subtle and when the breath becomes just a perception, matter become just a perception. That is the point you have to use. This is not me, this is not mine, this is not myself. And this is the point you can say anatta. This is the point you can mm, see the difference between the concept and reality. So till the breath becomes so subtle, you are not qualified to use these theories, philosophies, views. You must be skillful to master the materiality. When the materiality ceases to exist, when the materiality become very subtle, that is the point where, if at all, you can apply these things are become just a perception. Once that is become prominent, there you can say, this is not me, this is not mine, this is not myself. Otherwise, uh, you may be cheating yourself. Perversions can happen and uh, some, some kind of a distortion can happen. So meditation must go, uh, rupa must go to rupa sanya. At that level only these views and all the things you can use. Before that they are just theory, just linear theory. But at that time you can see applicability, pragmatic nature and there only you have to apply. So therefore you must have fair amount of theory understanding and fair amount of under the nose practical advice, sorry, practical experience and you must know when to apply this theory, not before, not after. Exactly when the matter becomes subtle, that is the point if you are skillful, apply the theory. Otherwise, it may be eating sour mangoes before ripening Likewise, the practice, practice and the theory has to go in hand in hand. It's very subtle, very difficult to teach unless otherwise you are ready for a trial and error method. So that is the only method, very poor method, trial and error. So do practice. Occasionally you can use your theory. Mm, so always the, under the nose personal experience must lead the theory. ඔව් අපි පැය කාලක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. හොඳයි අපි පැයකොත් විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කොහමද ඉවරයින්නේ නේ. 18ක් තිබුණා 18 යන්ද ඉවර කරගත්තා. ඒක නිසා අපි එතනින් වෙලා ගන්නවා අපේ සක්මන් භාවනාවට. අපි තියෙන විනාඩි 40කට පොඩ්ඩක් වැඩි කාලයක්. ඊට පස්සේ අපි 3ට රැස් වෙනවා. නැවත පරියන්ක භාවනාවට මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරත්මක විචාරාත්මක වැඩ පිළිවෙල නිමා සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි